ඒ අනාත්ම දර්ශනේ පෙන්වීමට ශාසනයේ තියෙන වචන ගොනු කරපු අපේ ආචාර්යවරු පෙන්ලා තියෙන එක පස්සාකාරයකට සරුවචනාංශය අපිත් එක්ක සංවේදනය කරලා තිනවා අංගවලා තිනවා දනුන් දීලා තිනවා ශුඤ්‍යතෝ තුච්ඡතෝ රීතතෝ අනත්තතෝ පරතෝ කියන අදහස් වලින් ඉතින් ඒ නිසා මේ ශූන්‍යතාවයට සමානාර්ථ දකින්නකොට රිත්ත භාවය කියන්නේ හිස් භාවය තුච්ඡ භාවයේ ගතියක් නැති භාවය අනාත්මතාවය ආත්මසාරයක් නැති බව පරතෝ Tamanගේ වශයේ පාත්තන්න බැරි අනුන් සතු දෙයක් බව තේරුම් ගැනීමයි ඉතින් ඒ ඒ තේරුම් ගැනීමේ පහෙන් එකක් තමයි ශුන්‍යතා කියලා කියන්නේ.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 ඒක දක්ෂ වැඩක්. ඒ ශිල්පෙන් කෙරෙන්න ඕනේ. ප්‍රතිපදාවෙන් කෙරෙන්න ඕනේ. කරනකොට ඒක නා දාම දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා මේ කායනුපස්සනාට හිතියෝ දාන්නේ මොකටද කියලා. නමුත් අර්ථය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක නා මේ කය දිහා බලාන ඉන්නකොට මේ කය දැනගත්තත් නොදැනගත්තත් ඒක විපරිණාමයකටපත් වෙනවා.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 ඉතින් මේ නැවැත්ම පැවැත්ම මේ විදිහට දිගට දිගට දිගට දිගට කරගෙන යනකොට මේකට තමයි විපස්සනා කියනවා කරනවා කියන්නේ. මේ විදිහට කරගෙන කරන යනකොට එයාට මේ නැවැත්මත් එකයි පැවැත්මත් එකයි මේ දෙන එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රති වේලා තියෙන්නේ. අංග සම්පූර්ණ නැවැත්මක් පවතින්න බෑ.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 ඊට පස්සේ ආව කොහෙද මහත්තයෝ බලාපොරොත්තු වෙන්නේ මං කිව්වා මම මීතිගල යන්න හිතාන ඉන්නේ අම්මේ කියලා. අනේ පුතේ මට කියාපන් කොයි දිශාව කොහෙද කියලා මට ඒ දිශා නමස්කාරය කරන්න මීතිගල දිශාවට නමස්කාර වේවා කියලා. ඒ තරම් පිරිච්ච අම්මා ඉස්පිරිතාලේ ඉඳද්දී නිල්ලඹ භාවනා කරන ගොඩින් මහත්තයා ගිහිලා තියෙනවා.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 ඉතින් ඇඳ ගාව ඉඳද්දී ඇඳට යන්න ඉස්සලා වාට්ටුව දකින්නකොට වාට්ටුව ගොඩින් මහත්තයා එනකොටම දුවගෙන යනවා ඉස්සරහට අපේ මහ බෝසතාණන් වහන්සේ වඩිනවා අනිත් ඔක්කොටම කියනවා වඳින්න මේ මහත්තයාට දෙවි කෙනෙක් වගේ කියලා. ගොඩින් මහත්තයා කියනවා වාට්ටුවේ කට්ටිය අවසන් වෙපාම බැනුම් අහන්න වෙනවා. අපි යන් ඉපිසාලට ගිහලා ඇඳේ පුදිය ගන්න ඒගොල්ලෝ. ඇඳේ පුදිය ගන්න දැන් අම්මා ඉනකොට ආවලු මම මේ ආවේ බල්ලා යන්න අම්මා ඔනේ බොහොම හොඳයි. අම්මා කොහොමද දැන් දැනෙන්නේ? මේ මේ ඒක වම් තනේ තමයි පිළිකාව තියෙන දැන් මුළු පපුව පුරා පැතිරලා. ඊට පස්සේ ගෝල ඉතින් හොඳට අත් දෙක තියානොත් බලන්න ඉතින් මහත්ය මොකද්ද ඉතින් බලනකොට ඕක ඉතින් ඇතුලේ හිස් තමයි තියෙන්නේ කිව්වලු. ඉතින් ගොඩින් මහත්ය හිතුවේ මේ පිළිකාව ගැන වේදනාව ගැන දමල යන්න වෙන දේවල් ගැන කතා කරලා. ඉතින් මේ අපට මොනම ගාණක්වත් නැහැ.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 ඉතින් ගොඩින් මහත්තයා ඇවිල්ලා කියනවා මේ ලෝකේ අවුරු හරි අඩු ගානේ සෝවාන් වුණයි කියලා කියනවනම් මම නම් පිළිවන්නේ එකම එක ගෑණි උලපණ යම විතරයි. Tamanට පිළිකාවක් ඇවිල්ලා මේ හොඳටම මැරෙන්න හදනවා මොන්න තාලෙන් දුකක් දෙන්න ගියත් අනුකම්පාවෙන් දෙන්න ගියත් බය කරන්න ගියත් එයා මගේ හිතට මොනම දුකක්වත් දාන්න බෑ.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 කවුද කැමති වෙන්නේ? කවුද කැමති වෙන්නේ? ඒක මහා මුස්පේන්තු කතා. ගෙදරකට වැද්දා ගන්න වටින්නේ කාලා කන්නේ කතා කියලා පැත්තකට තමයි. හරි ෂෝක් එතකොට. කැලේකට යන්න පුළුවන්. ඒ නිසා මේ කතාව පිළිබඳ Tamanට අවබෝධයක් එන්නේ මේක ඇතුළත හිස් බව දකින්නකොට තමයි.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 නිතරම ඇතුලේ කච කචේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරගෙන යනවා. ඒ නිසා කාම විතක්ක වෙනුවට පුළුවන් තරම් එක්කම විතක්කෙන් එක පුරවල දාන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් ව්‍යාපාද විතක්ක වෙනුවට මෛත්‍රියෙන් පුරවන්නයි කියලා කියනවා. විහිංසාව විතක්කේ තියෙන්නේ අම්මට තාත්තට ද්වේෂය. ගුගන්නන ගුරුවරයාට දෝෂේ.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 නමුත් අද තරම් දහපතුරාලේට ගොඩක් තිබුණේ නැහැ ඒ කාලේ. අඩුයි. ඒත් බබේ නම් වැඩුණා තමයි. නමුත් ඒ නිසා ඒක නට තියෙන මේ කාමගුණයන්ගෙන් වැළකෙන්න කාමගුණයන්ගෙන් නම් අවසරයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාමයාගේ ආදීනව සැලකීමක් තේරුම් ගන්න ඕනේ. අපි ඊයේ දේශනා ඉවර කෙරුවේ ඔන්න ඔතන.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 ඒ අල්ල බදා ගැනීමකින් තොරව එකම චිත්තක්ෂණයක්වත් නැහැ. අල්ල බදාගෙන හැම වෙලාවෙම පැවැත්මක් තියෙනවා. අල්ල බදාගත්තේ නැත්නම් අපිට පේන්නේ තනි වුණා අසරණුණයි කියලා. ඒ නිසා අල්ල බදා ගන්න නැතුව ඉන්න බැරි නිසා අල්ල බදා ගන්න දේ පිළිබඳව සතිය අවදිමත් භාවය පංච උපාදානස්කන්ධ පිළිබඳව උදයබ්බ්‍යානුපස්සී විහෙරති කියලා කියනවා. උපාදානස්කන්ධ මතුවෙන මතුවෙලා මේක මතුවෙන බව දන්නවා. නැති වෙන වෙලාව නැති වෙනලා නැති වෙන බව දන්නවා. ඉතින් ඒක ඇත්තටම දර්ශනීයේ බලන හැටිය වෙනසක් මිස මේ උපාදානස්කන්ධ ඇතිවීම නැතිවීම නම් න්‍යායානුකූලව තමයි සිදුවෙන්නේ. ඒක අපි කිව්වට එන්නෙත් නෑ අපි කිව්වට යන්නෙත් නෑ.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 එතකොට යාට පේනවා මේ ආස්වාසයේ පටන් ගන්නවා වගේම සූක්ෂම තැනකට යනකම් ගෙවන් වෙලයි ප්‍රසආස්වාසේ නැති වෙන්නේත් කියලා. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදය. එතකොට රූපස්ස අත්ංගමෝ. ආස්වාසි ඔන්න ඉවර වෙනවා. ඊට පස්සේ ප්‍රසආසයේ මතුවෙනවා. මතුවෙනකොට ගොරෝසුවට බැලුවොත් පේන්නේ පිටකොන්ද හරිය විතරයි.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 කුමන ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගරු කරන කෙනෙක්ද කියලා අහන්න කිව්වා අනේ අනේ මට ඔච්චර බණ කියන්න තේරෙන්නේ නැහැ මම මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක් කියනකොට කිව්වා අනේ ශාස්ත්‍ර දන්න තාලෙන් කියන්න මේ සංසාරේ දුක් ඇති වෙලා තියෙන්නේ මට ඒකට ඊයේ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආහ යම් ධර්මයක් යම් හේතුවකින් පට ගන්නවා නම් බුදුහාමුදුරුවෝ ඒක තමයි කියන්නේ දැන් හටගත්ත දේ වැඩක් නැහැ ඒක ඉවරයි මේක නැවත නැවත එන හැටි බලපන් එන බලක පටන් ගන්න තැන බලපන් පටන් ගන්න තැන දැක්කොත් ওই යකා ওই තරම කළු පාට නැහැ. ඊට පස්සේ තේසංචෝ නීරෝධෝ එවං වාදී මහා සමනෝ. ඒ විදිහට ලාවට පටන් ගන්න ගොරෝසු වුණාට පස්සේ නම් ඉසాత බඳගෙන නරන දේවල් තියෙනවා. නමුත් ඊට පස්සේ ඔක ආයෙ නැති වෙලා යනවා. එතකොට උපතිස්ස පරිබ්‍රාජකයට තේසංචෝ නීරෝධෝ එවං වාදී මහා සමනෝ කියනට සෝවන් වුණා. කෝලිත පරිබ්‍රාජකයට යේ ධම්ම හේතුබ්බවතේ සංහේතුන් තථාගතෝ ආහ කියනකොටම සෝවන් වුණා. ඒ නිසා මේ මුල දැකීමයි සරුවත් chance උපාදානස්කන්ධය කියලා කියන්නේ එන දේවල් පොරොප්ප ගහලා නතර කරන්න යන්න එපා. මේ ආස්වාසියයි මේ ආස්වාසිය මුලයි මේ ආස්වාසිය අගයි. මේ ප්‍රස්වාසයයි මේ ප්‍රස්වාසය මුලයි මේ ප්‍රස්වාසය අගයි. මේ පිම්බීමයි මේ පිම්බීමේ මුලයි මේ පිම්බීමේ අගයි. මේ හැකිලීමයි මේ හැකිලීමේ මුලයි මේ හැකිලීමේ අගයි කියලා. මේකට සුද්ධ වශයෙන් කියති විපස්සනාව කියලා. ඕනම දෙයක මුලමැදක බලන්න පුළුවන් නම් ඒකේ අතයතර ගත්තා වෙන්න. නොබලන තාකල් අපි ධර්මයේ අතයටතරපත් වෙලා දාස භාවයටපත් වෙනවා. එතකොට මේ මතුවෙන මතුවෙන ඕනම රූප ධර්මයක් අපේ විශේෂේෂ්ත්‍රයට එන්නේ වින්දොත් විතරයි. අපි නොවින්දින අපිට ගෝචර නොවන රූප ලක්ෂ කෝටි ගණක් ලෝකේ තියෙනවා. ඒකකින් අදුක එන්නේත් නෑ. ඒකක්ව භාවනා කරන නිවන් ලබන්නත් බෑ. ඒ නිසා වේදනා ශේෂ්ත්‍රයට ආපු විදීම් ශේෂ්ත්‍රයට ආපු රූප විතරයි භාවනාවට ලක් කරන්න ඕනේ.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 මේ මේ මේ ගෙවලුත් ඔච්චරම තමයි. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙට ගෙනිලා තැවෙන්නේ ඒ හදන හැම ගයක්ම ඔච්චර තමයි ඒක දන්නවනම් ප්‍රශ්නයක් නැහැ ඒ දැන ගැනීම තමයි උපාදාන ස්කන්ධ පිළිබඳ දැනීම.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 ඇත්තට ඒක පිළිගත්තයි නැත්ගත්තයි නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ විඥාණය දෙන දේ ඇහුව මිනිහෙකුට හොඳක් වෙලා තියෙනවද කියන එකයි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ අහන්නේ. මේ විඥාන දෙන ගොඩ පෙරක දොර ගන්නුව ගියේ කාටද හොඳක් වෙලා තියෙන්නේ මොකද විඥානය කියන්නේ මායාකාරී ඒක නිසා විඥානය කරන මේ ചാටුව මේ ස්ප්ලිට් ඇන් රූල් දෙකට බෙදලා වෙන් කරන හදන ගතිය වෙන්කොට දක්වන ගතිය දිහා බලලා මේ කොහෙන් එන ශක්තියද කාගේ හිතසුව පිංස කටකරතු කරන දෙයක්ද මේක මොන න්‍යාය පත්‍රයද වැඩ කරන්න කියලා වලොත් ඒ කාන්තම අරපාක්ෂිකයි ඒක පා ඒකාන්තම කෙලෙස් ඒ නිසා අපිට ගැලවෙන්නත් බෑ ඉතින් මේක උපාදාන කරන්න එපා. දැන් මේකට අහුවෙලා ඉන්න බව තේරුම් ගන්න ඕනේ මේ රූප නැතුව මේ වේදනා නැතුව මේ සංඥා නැතුව මේ සංස්කාර නැතුව විඥාන නැතුව ඉන්න බෑ සෞපදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ ජීවත් වෙද්දී රහත් වෙලා මේ රූප මතුවෙන හැටි මේ වේදනා මේ සංඥා මේ සංස්කාර මේ විඥාන මඩ ගොදුරක් ගොහරුවක් ළඟ වෙලා ඒකෙන් බුබුලු මතුවෙනකොට බලාන ඉන්නා වගේ ඒ රූපයක් කරනකොට රූපය අර ගන්න ඕන ඉවර වෙනවා වේදනාවක් වෙනවා වේදනාවක් නැති වෙනවා සංඥා වෙනවා සංඥා නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මේ උපාදාන වෙනුවෙන් අපි බැල මෙහෙකම් කරන්නේ ඒක හරිම අමාරු වැඩක් ඒ හේතුව මොකද අපි මෙතෙක්කල් සියලු සැප බහා තබලා සියපු රුචර්ජකම් පාවා දෙලා මේ උපාදාන වඩන වැඩකට ගිය කෙනාට මේ වඩලා තියෙන්නේ උගුලක් ඒකට අහු වුණොත් ගැලවුමක් නැහැ නිසා උගලට අහු වෙන්නේ නැතුව මේක දිහා බලන ඉන්නවා කියන එක ලේසි නෑ. ඉතින් මේ විදියට මෙතෙක් අපි අරගෙන ගිය ජීවන රටාවත් ඒ ජීවන රටාව හරහා පිටලා තියෙන සාමාන්‍ය බුද්ධියෙන් ඒකේ තියෙන නපුර නතර කරලා ඒක ධර්ම ඥානයකට පිට පාවිච්චි කිරීමත් පිළිබඳව විස්තරයක් බොහොම සවිස්තර බුදුරජාණන්සේ පෙන්ලා කියනවා මේ විදිහට තේරුනොත් කවුරු හරි මේ කියන ධර්මයේ තේරුනොත් ආනන්ද හැමදුරෙන් අහනවා ආනන්ද හැමදුරනේ හැමදුරන්ට එවැනි ශාස්ත්‍රූවරයෙක් ගහලා බැන්නුවත් ඒ ශිෂ්‍යයා ශාස්ත්‍රුන් වහන්සේ අතාරීද කියලා. තුප්පල එන්න බෑ මේ පැත්තේ දෙන්නේ නැ කන්න දෙන්න පයින් ගහලා එවුවත් ඒ මනුස්සය ඇදිලා එනවා. ඉතින් ආනන්දහමතු කියනවා ස්වාමීන් වහන්සේ මට මේකට වචනයක් කතා කරන්න බෑ. ධර්ම පිළිබඳ අධිශ්වරත්වයේ ඔබ වහන්සේ අතේ තියෙන ඔබ වහන්සේට වැටහෙවා. ඔබ වහන්සේ මේක දන්නවයි කියලා. බුදුරජාණන් කියනවා මේ තරම් පිරිසුදුවට විස්තර කරාට පස්සේ එළවෙව්වත් ඒ ශිෂ්‍ය අතහැරලා යන්නේ නැහැ. නමුත් ධර්මයේ මේක වුණාට ආනන්ද ශාස්ත්‍රුන් වහන්සේලාගේ දෝෂ තියෙනවා. ගුරුවරුන්ගේ දෝෂ තියෙනවා. යෝගාවචරන්ගේ දෝෂ තියෙනවා. ඉතින් ඒ නිසා මෙවැනි සද්ධර්මයක් මතුවෙන්නේ යට යනවා. කියලා සූත්‍රේ නිම කරනකොට සරුවත් chance සඳහන් කරනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මෙවැනි ධර්මයක් අවබෝධ කරගෙන හෝ වේවා විවේකීව වනපන්ත සේනාසනයක් ආශ්‍රය කරගෙන විවේකීව ඉන්නකොට ඒ ආකාර රාජරාජ අමාත්‍යවරු තිච්ච තිච්ච ශාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්න එනකොට ඉතින් භාභෝග සම්පත් හම්බ වෙනකොට එයාට ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක දිහාවට ගේ දෙයක් මත් වෙන ගතියක් බහු බාහුල්‍යයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා එයා කතා කරන දේ එයා කියන දෙයට ගැළපෙන්නේ නැතුව ගිය ගමන් අර ඉන්න රාජරාජ අමාත්‍යවරුන්ට මේ ශාස්ත්‍රුන් වහන්සේගේ වැරද්ද නිසා යන පණිවිඩේ පැටලෙනවා. එනිසා මේ මේ දේ කියන දේ කරන කරන දේ කියන මට්ටමක ඉන්නවනම් මේ පණිවිඩේ sannivedana කරන්න පුළුවන් රජ රාජරාජ අමාත්‍යවරුන්ට. තීත්‍ය තීත්‍ය ශාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම ශාස්ත්‍රුන් වහන්සේ පැටලලා ගත්තොත් පැටලෙනවා. මොකද ඒ තරම්ම මේ ලාභ සත්කාර සම්මාන વિશે දරුණුයි. ඒ වෙනුවට ඒ ඒක නිසා පැටලව ගන්න නැතුව කතා කරුවොත් අන්න දක්ෂයි. ඉතින් ඒ නිසා සරුවචනන්සේ අවුරුදු 45ක් ජීවත් නොවුනනම් අපිට ඒ ආදර්ශය දකින්න හම්බ වෙන්නේ නැහැ. සරුවචනන්සේ පසීබුදු කෙනෙක් වුණා නම් අවබෝධ කරනවා කවුරුත් දන්නේ ලාභ සත්කාර වලට ගියත් එකයි නැත්ත් එකයි. සරුවචනන්සේ සම්මා සම්බුද්ධ වෙච්ච නිසා ආදර්ශ චරිතයක් අවුරුදු 45ක් මිනිස්සෙක් වශයෙන් ලෝකේ ජීවත් වෙලා පෙන්නවා ඕනම රාජරාජ අමාත්‍යවරු චිත්‍ය තිත්‍ය ශාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් Taman ළඟට ආවට Tamanගේ අල්පේච්ඡ ගතිය කවදාකවත් වෙනස් කරේ නෑ. වනයේට කැමැති ගතිය කවදාකවත් වෙනස් කරේ නෑ. සන්තුට්ටි ගතිය කවදාකවත් වෙනස් කරේ නෑ. ඒ වගේම අසංසග්ගතාවේ කවදාකවත් වෙනස් කෙනෙක් එන කෙනාටත් එච්චරමයි කියන්නේ. ලාභ සත්කාර සම්මාන උපේන හැටි කියනව නෙවෙයි. ඉතින් සරුවඥාන්සේ එහෙම වුණාට කියනවා සාස්ෘණ වහන්සේ එහෙම වුණත් අන්තේවාසිකයන් මේක පටලවා ගන්න ඉඩ තියෙනවා කියලා. එවැනි සාස්ෘණ වහන්සේගේ ශිෂ්‍යයන් වුණාට පස්සේ ඒගොල්ලෝ සාසුන් වංශ කියන දෙහාලා අරණ්‍යගත වෙලා වනපන්ත සේනාසන විවේක තැන් භජනය කරගෙන ඉන්නකොට ඒකෙල්ල කෙරෙහි අර වගේම හතර වණක් පිරිස ඉන්න පටන් ගන්නවා පඳුරු පාක් උඩන් අරගෙන ලාභ සත්කාර ඇත කරන. එතකොටත් ඒ පිළිබඳව ගේදයක් සීමුර්ජා වෙන ගතියක් මත්වන ගතියක් ආශාවක් ඇති වුණොත් එයා අපාගත වෙන වැඩක් කරනවා කියන්නේ. අර මිනිසුන් නරක ආදර්ශයක් දීලා ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම වෙන පැත්තකට හරවලා කෙලින්ම මේ ඍජු මාර්ගෙන් අපායට යන පාරකට වැටෙනවා කියන්නේ. ඒකන සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඉන්නවා යෝගාවචරය වශයෙන්. ඒගොල්ලොත් යෝග ජීවිතය කරන ගමන් අරණිගත වෙනවා, විවේක වෙනවා, කටයුතු කරනවා. එහෙම ඉන්නකොට ඒ කෙනා කෙරෙහි රාජරාජ අමාත්‍යවරුන්ගේ භවභෝග සම්පත් ලැබෙන්න ඉඩ තියෙනවා. ලාභ සත්කාර ලැබෙන්න ඉඩ තියෙනවා. ඒකනත් ඒ ආපු පාර එහෙම වුණත් ලාභ සත්කාර ලැබිච්ච ගමන් අනිවාර්යයෙන්ම මේ අවුරුදු 30ක් ඇති 30ක විතර කාලයක් මම මේ බලන ඉන්නේ මේ ශාසනය බොහෝම ඉහළට නැගිලා එන ගිහි පැවිදි උතුමන්ට සිද්ධ වෙන දේ. ගොඩ ගන්න දෙයක් නැහැ. ලාභ සත්කාර නිසාමයි වෙනසෙන්නේ. එතකොට මතක නැති වෙනවා. අර පටන් ගත්ත අල්පේච්ඡතාවය මතක නැති වෙනවා. සන්තුටිතාවය මතක නැති වෙනවා. අසංසග්ගතාවය මතක නැති වෙනවා. මතක නැතිලා 아무තු බණ කියන්න පටන් ගන්නවා. ඉතින් කිව්වට පස්සේ එයත් අපාගත වෙනවා. ඒ වහන මිනිස්සුත් අපාගත වෙනවා. මොකද මේ වෙනකන් ලස්සන චරිතයක් ගත කරපු මිනිස්සෙක්නේ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ කීන දේ අහලා ශාස්ත්‍රුන් වහන්සේට මිත්‍රත්වයෙන් ඔබට හැසිරෙන්නත් පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේට සතුරු සතුරුකමෙන් හැසිරෙන්නත් පුළුවන්. මිත්‍රත්වයට හැසිරෙනවයි කියලා කියන්නේ සරුවචනන්සේ කිව්ව බණත් අහන ගමන් භාවනාත් කරන ගමන් උන්වහන්සේ ගත කරපු ජීවිතයට අනුයාත වෙන ජීවිතයක් ගත කරනවා. එතකොට මිත්‍රයි. සරුවචන ශාසනයට මිත්‍රකමක් කරනවා ඉදිරි ගමනකට උදව් වෙනවා. එහෙම නැතුව ඒ සරුවචනන්සේ කියන විදිහට මමස් බුද්ධඝමයේ කියලා හිතාන මමත් සිව්වනක් පිරිසට අයිති වෙනවා කියලා පඬිතුකම් කතා කරාට කරන වැඩ අනිත් පැත්තට නම් ඒක ශාසනයටත් හොඳ නැහැ. තමනුත් අපාගත වෙනවා. සරුවචනාංශයට හතුරුකමක් කරා. ඒ නිසා සරුවචනාංශයේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා කියනවා ආනන්ද පුළුවන් තරම් ඒ මිත්තාවත් මිත්තවතය කරන සරුවචනාංශ මිත්‍රත්වයෙන් වත කරන්නයි කියලා. කින දේ අහපන්, කින් දේ කරපන්, කරලිවර වෙලා ඒ විදිහට හැසිරියා. එතන සපත්තවත කරන්න එපා. සරුවචනාංශයට හැතිරියක් හතරක් වෙන්න යන්න එපා. අතුරක් වෙනවයි කියලා කියන දේ කියන දේ බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වයි කියලා Tamanda හිතන දේ කියන. ඒ බුරුමහාමුදුරුවෝ කියනවලු හොඳම දායකය ආපුවාම මාත්‍යෝ මේ මං කියන තාලෙට මේක කරන්න. හැබැයි මම කරන තාලෙ නම් කාටවත් කියන්න එපයි කියලා. කවදාත් භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ සුකෝභෝගී ජීවිත ගත කරන ගමන් දායකයන්ට අනුශාසන කරනවා මං කියන තාලෙට කරන්න ඕනේ. හැබැයි මං කරන තාල නම් කාටවත් එහෙම කියන්න යන්න එපා. ඒක තමයි ඒක තමයි සපත්තවත කියලා කියන්නේ හැපින්නියක් වගේ. හතුරුකමක් කරනවා. ඉතින් ඒක නිසා ශාසනයේ තියෙද්දි මෙවැනි ශූන්‍යතා දර්ශන අපි ලඳුවල යනවනම් අන්දේ වාගේ ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ කොච්චරක් දුක දුරට සරුවචනසේව දැකලා තියෙනවා කියලා තියෙන කියමන් වලින් පේනවා එදත් මේ මේ පිළිල තිබිලා තියෙනවා. එදත් මේ අතුරු මාර්ග තිබිලා තියෙනවා. බහුතරය යන්නේ අතුරු මාර්ග දිගේ තමයි. නමුත් සුළුතරයක් මේක තේරුම් අරගෙන ඒකේ තියෙන භයානකම තේරුම් ගන්න මේ ලාභ සත්කාර විශේෂයට අහු වෙලා කාම ගුණයන්ට යට වෙලා බුද්ධ ආගමේ කියලා කිව්වත් ඒගොල්ල කරන මේ හතුරු වත හතුරු උපස්ථානයේ නිසා ශාසනය පිළිවෙල. ඒ නිසා බුද්ධ ශාසනය පිළිවෙල නම් පිළිනේ කවදාකවත් අන්‍යාගමිකෙක් නිසා නෙවෙයි බෞද්ධයෙක් නිසාමයි. මේකට වින කරන්න බෑ පිට ඉඳගෙන. ඒකට වැටකටලු දාලා තියෙනවා. ඇතුළට ආවට පස්සේ කවුරු හරි එයාට පුළුවන් විනාශ කරන්න. ඒ නිසා අපි ශාසනයට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න නැත්නම් ධර්මයත් එක්ක ජීවත් වෙන්න ජීවත් වෙන්න නිතරම සලකා බලන්න ඕනේ මම දින නිවන් දාන කරන නිතරම නෙවෙයි වැඩේ. ඒකත් බරපතලයි තමයි. ඒක තමයි ඇත්තටම ඒ කෙනාගේ ප්‍රමාණය කරන දේ. නමුත් මං ඉතුරු කරන ආදර්ශය මොකද්ද කියලා. ලොකු සංසේ ඉන්නකම් කිව්වේ ඉතරයි නම මේ සටනක් කරලා දින්නන එක නෙවෙයි වැඩේ. ඒක කොළමලකමට කරත හැකි. නමුත් මරණයට පස්සේ මේ මිනිහා මොන හටනක් කරු මිනිහෙක්ද මොන විදියට දින මිනිහෙක්ද කියලා ඊතු කරන ආදර්ශය බැලුවේ නැත්තම් අප කරා පැමිණිච්ච પરම්පරාවට බස විලිලජ්ජයි. මෙතෙක්කල් මේ අවුරුදු 2600 පැවතුනේ කිසිසේත්ම කැපිපේන දඟලලා නෙවෙයි මැරලා ගියත් කමන්නේ. ඊතුරෙන ආදර්ශේ යුක්තිය ඉෂ්ට වුණාට මදි ඒ යුක්තිය ඉෂ්ට වෙන බව ලෝකයට පේන්න තියෙනවා. හොඳ වෙලාමදී හොඳ බව පේන්න තියෙන නිසා අපිට බරපතලයි අද තියෙන මේ ගැඹුරු නරක නපුරු සමාජ ක්‍රමයක් එක්ක ඉන්නකොට බරපතලයි හොඳ වෙන එක අමාරුයි ඊට පස්සේ ඒ බව හොඳ බව පේන්න තියනවා කියලා කියන්නේ ඒ කෙනා ඇතුළත සාසනයත් හදා ගන්නවා පිටත සාසනයත් හදා ගන්නවා මේ අවුරුදු 2500ක් පරණයි කියලා මේක පැත්තකට දාන්නෙත් නෑ මම මේ මේ මට්ටමේ කියලා තමන් අඩුපාඩු කරගන්නෙත් නෑ මට බුද්ධ උත්පාද කාලයක් හම්බෙලා දෙන එක 100%ක්ම අපි ඔක්කොටම සමාස සමාන මට මනුස්සාත්ම භාවයක් ලැබෙලා තිනවා මනුස්සාත්ම භාවයදී අපි 100%ක්ම සමානයි මට ෂණ සම්පත්තිය මගේ ෂණ සම්පත්තියට කිසිම කෙනෙකුට මොනම හේතුකින්වත් හානි කරන්න බෑ ෂණ සම්පත්තිය gediya පිටින් අපිට හම්බෙලා තියෙනවා ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා අවශ්‍ය නම් පැවිදි වෙන්නත් පුළුවන් මේ හයෙන් අපි දෙන්නේ කිසිම වෙනසක් නැහැ තියෙනව නම් තියෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව වෙනස්කම් තමයි ඒ අවිද්‍යාව තෘෂ්ණාව නිසා අපි කියනවා බුදුහාමුදුරුවෝ පහළ වුණාට අපිට සවැත් නුර ජීතවනාරාමේ හිටියේ නෑනේ අපි ඒ වෙලාවේ. ආ I think හරි අප්සෙට් මොකද හැතැම්ම 2000 ගණක් තියෙනවා 1000 ගණක් තියෙනවා එතෙන්ද අවුරුදු වලින් 2600ක් පස්සට ගියයි කියලා ඒ නොකරන දේ කතා කරනවා. මනුස්සකම හම්බුනාට කියනවා මේක මගේ ඇස් දෙක නිල් පාට වෙලා නැහැ නේ තා පොඩ්ඩක් මේක නිල් කරගෙන එනකම් පොඩ්ඩක් ඉන්න. එහෙනම් මූණ තා පොඩ්ඩක් මූණත් අඩු හදා ගන්න තියෙනවා. හොඳ වෙල්ඩින් බාස් කෙනෙක් හම්බුනේ. හදාගත්තට පස්සේ මම එනවා භාවනා කරන්න. කියලා මේ හම්බ වෙච්ච එකේ මොන හරි අඩුපාඩුවක් බලා ගන්නවා. ක්ෂණ සම්පත්‍ය අතින් බලනකොට කියනවා අම්මේ දසපාරමිතා තියෙනවද කියලා බලන්න කිසිම මීටරයක් ලෝකේ නැහැ. ඒ නිසා මයි ළඟ 9ද තියෙන්නේ 8ද 10ද කියන දන්නේ නැහැ. මං ත්‍රි හේතුක ප්‍රතිසන්දිද නැද්ද දන්නේ නැහැ. මේ මම පූර්ව කෘත්‍ය කරලා ඉවරලා දන්නෙත් නැහැ මේ ආනාපාන සතිය කරන්නේ ඒ නිසා යුව තියෙනක අඩුපාඩු බලා ගන්න කවුරක් නැහැ නිසා මගේ ෂණ සම්පත්තිය නිකන් අඩු කුල එකක් බාල එකක් මට හොඳ එක හම්බෙන්න මම ලබන ආත්මය සම්පූර්ණ කරගෙන යන්නම් කියලා තමන්න කිසිම විශේෂ පිළිබඳ දැනුමක් නැතුව අව탁සීරු ලක් කරන එහෙම නැත්නම් කියන හීනමානයට දාන වාතාවරණය තමයි අපේ ආගම අපිට ඇති කරලා තියෙන්නේ. ඒ වගේම සත්පුරු සාහස්ත්‍රය තමන් සත්පුරුෂයෙක් නම් ඕන තරම් සත්පුරුෂයෙක්. සමන් අසත්පුරුෂ නම් බුදුහාමුදුරු හිටියත් හම් වෙන්නේ නැහැ. ලෝකේ හැමදාම සත්පුරුෂයෝ ඉන්නවා. ඒක පිළිබඳ කිසිම බාධාවක් නැහැ. නමුත් සත්පුරුෂය අඳුරන්නේ කොහොමද? දැන් මේ මේ හුඟ දෙනෙක් මෛත්‍රී බුදුහාමරෝ දැකලා නිවන් දකින්න ලෑස්ති වෙනවා. දැන් මේගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ අඳුනගන්නේ කොහොම මේ මෛත්‍රී බුදුහාමර? දැන් මේ ළඟදී එක්කෙනෙක් ගාල්ලේ මතුවෙලා නැති වෙලත් ගියා. කවුරක්වත් දන්නේ. ඊට පස්සේ අර මේ ළඟදී ඉරාක් වල මිනිස්සෙක් ඇවිල්ලා ටෝක් එකක් දීලා කිව්වා සම්පූර්ණ විස්තර කරා මුස්ලිම් මිනිස්සු 15000ක් ඉන්න ශාලාවක. ඊටාම ධනකුවේ රැඳින තැනක පරිනිබ්බාන සූත්‍රයේ 26 වෙනි ඡේදෙන්ලා මේක දක්වා කියවන්න මෙන්න බුදුහාමරෝ කියලා තියෙන දේ. ඒකල මේ ಗುಣ අනුව බුදුරජාණන්සේ කියන විදිහට මත්තට මේ වාගේම තව සාස්ෘණ වංශනමක් පහළ වෙනවා කියලා කියනවා. මෙන්න ಗುಣ ටික. ඒකල කිව්වා මේ තමයි නබිනායකතුමා. මේ නබිනායකතුමා පහළ වෙලා. මේක බුදුහාමුදුරු කියපු එකක්. ආ අපි දන්නෙත් නෑ මෛත්‍රී බුදුහාමුදුරු ඇවිල්ලත් ගිහිල්ලා. මොකෙන්ද අල්ලන්නේ? තමන් ළඟ සත්පුරුෂ ගති නැත්නම් සත්පුරුෂයා කොහොමඩක්වත් අඳුරන්න බෑ. තමන්ගේ අසත්පුරුෂකම් ගැන කතා කරන මිනිහට පේන්නේ අසත්පුරුෂය විතරයි. නිසා සත්පුරුෂයෝ හිගයක් නැහැ ලෝකයේ. නමුත් දකින්න ඕන නැතිකම තියෙයි. වෙන විදිහට කියනවා නම් තමන් ළඟ තියෙන හොඳ පැත්ත දකින්න ඕන නැතිකම තියෙයි. දැකලා යන්න පටන් අරගත්ත සත්පුරුෂයව එදත් ඉන්නවා අදත් ඉන්නවා. ඒ වගේම පැවිද්ද කියන එක කිසි කෙනෙකුට ඕනේ නැතිකම තියෙන වෙන කිසිම හේතුවක් නැහැ පැවිද්දට නොවේ. එහෙම නැත්නම් කියතයි මේ රැයට කාලා බුදියන තියෙන ආශාව විතරමයි මට පේන්නේ පැවිදි නොවී ඉන්න හේතුව. නැත්නම් ඕන කෙනෙකුට පැවිදි ගන්න වෙනවා. ඔය තාම අපි ළඟ තියෙන පොත් ගණන් ලියන්න කාරණා පැවිදි නොවී සිටීමට. ඉතින් අර පොත් කියවන්න කවුරුත් නැතිකම තියෙන නැත්නම් සෑහෙන පොත් ගණන් ලියයි. ඒ වගේම සත්පුරු ශාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂයොත් සද්ධර්ම ශ්‍රවණයත් මේ වරුසා වගේ කියලා බුරුමේ කියන්නේ. ඉතින් උඹේ භාජනේ ගේ ඇතුලේ තියා හිටියොත් උඹේ වතුර පිරෙන්නේ නැහැ. භාජනේ එළියෙන් තියපන්. එතකොට වතුර පිරෙනවා. බින්දු බින්දු වැටෙනකොට වතුර පිරෙනවා. උඹේ භාජනේ කට පුංචි බඩ ලොකු එකක් නම් පිරෙන්න කල් යනවා. කොරහක් වගේ කට ලොකු බඩ පුංචි එකක් නම් ඉක්මනට පිරෙනවා. පාලනේ අඩිය හිලක් තියෙනවා නම් ටික වෙලාවකින් බහලා යනවා. උඹේ භාජන ගැන බලාගන්නේ හැමදාම වරුසාව වයින්නවා. ධර්ම වරුසාව හැමතැනම වයින්නවා. ආන්නේ විදිහට මේ දේ තියෙන අතින් අපි ඔක්කොම සමානයි. නමුත් අපේ ලක්ෂිකුත් එකක්, දහසකුත් එකක් නිදහසට කරන්න හොයනිනවා මට බෑ. මට අමාරු. චරුචුරු ගන්න. කේන්ද්‍රීයනවා නැති බැරිකම් වලට. කිට්ටුවකට යන්න හම්බෙන්න බුදුහාමරගේ සාක්‍ය සිංහ පවුලේ කිට්ටුවකට ඒ ගෝත්‍රේ කිට්ටුවට යන්න හම්බෙන්නව චර්චුරු ගාන කෙනෙක්. යන්න නම් ඒකට ආඩිය වෙලා Taman හම්බෙච්ච මේ අවස්ථාව තේරුම් අරගෙන මේ ලෝකයා নানা ආකාර නරිවන්දම් කතා කරනවා. නරිවන්දම් කතා කරන එක ලෝකයාගේ හැටි. Tamange විවේක පාර හදාගෙන ගියොත් අපි බුදුහාමරන්ට මිත්‍රවත කරන කෙනෙක් වෙනවා. බුදුන්සේගේ පාරම යමින් ඒ බණහමින් ඒ ක්‍රියා කරන ගම පුළුවන් තරම් විවේකයට බරලා විවේකයේ ಗುಣ කතා කරන පිරිසක් පාඩපත් වෙනවා. ඒක ඇතුළත ශූන්‍යතාවයේ දැකපු කෙනාට විතරයි මේ මේ සූත්‍රය හැටියට බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ අරණ්‍ය වාසය, ශූන්‍යාකාර වාසය, එහෙම නැත්නම් රුක්ක මූල සීනාසන තියෙන වටිනාකම තේරෙන්නේ ඇතුළත ශූන්‍යතාවය දැක්කට පස්සේ. බුදුරජාණන්සේ වග වෙන්නේ එනිසා වග කියන්නේ මේ ඇතුළත ශූන්‍යතාවයට පාර පෙන්නකම් විතරයි. ඉන් එහාට තමයි වග බලා ගන්න ඕනේ. ඒකට ගැළපෙන පරිසරයක් සකස් කරගෙන ඒ ඇතුළත ශූන්‍යතාවයේ බාහිරත් එක්ක පෙන්නලා ලෝකෙටත් ආදර්ශයක් තියලා බුදුන්ටත් මිත්‍රත්වයක් පාලා කටයුතු කරන්න. ඉතින් ඒක මේ ලොකු සංකලනයක් මල වතුරෙන් උඩට එනකොට ඉර පෑවුවේ නැත්තම් පිපෙන්නේ නැහැ. ඉර පෑවුවට වතුරේ මල තියෙන වතුර යට නම් ඒ පිපෙන්නේත් නැහැ. ඒ නිසා උඩට ආපු මල හෙට වෙන පායනේ ඉරෙන් පිපෙනවා වගේ Taman නිතරම ඒකට එළඹිලා පෙළඹිලා ඔසවා තබා ගන්න ඕනේ මේ වතුරෙන් එසවි ඉන්න ඕනේ. එතකොට ඉර පායනකොට මේක පිපෙන්න ඉඩ තියෙනවා. එනවා බලනකොට Taman ළඟ තියෙන උපනිශ්‍රේ සම්පatti හේතු සම්පatti පිං පුදුමාකාරයි. කවුරුත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. ඔක්කොමලා දකින්න එක නැති බැරි කන්ටික විතරයි. ඒ තාක්කල් නිකන් මේ කිරි කලයක් දෝලා ගොම කඳුලක් දැම්මා වගේ ඒක නාස්ති වෙන නිසා පුළුවන් තරම් මේ ශූන්‍යතා දර්ශනය බලන්න අපෙන් ගිලිනවනම් ගිලින හරියක් ගිලින කෙලස්. ශූන්‍ය වෙන්න වෙන්න අපිට එකතු වෙනවනම් එකතු වෙන්නේ විමුක්තිය. හුදෙකලාව විවේකේ විශ්‍රාමයේ ඉතින් ඒ දේ තේරෙන්නේ නැතිකමක් කාටවත් අත්තත් නැහැ. නමුත් මේ දෙක වෙන් කරලා ඒ හුදකලාට විවේකයට විස්රාමයට ශූන්‍යතාවයට ගැළපෙන ජීවන රටාවක් කිරීමේ බුදුන්සේ සඳහන් කර දුන උඹලගෙත් විමුක්තිය උඹලා සකස් කර ගන්න අතර ਸਰුවචන් වහන්සේට කරන සේවයත් කරනවා. ශාසනයට කරන තියෙන සේවයත් කරනවා. ධර්මයේ කියන්නේ ඒකයි. එහෙම තමයි මේ ශාසනය මෙතෙක් කල් පැවතිලා තියෙන්නේ. ඉතින් මේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ඒ ශාසනයට උර දීලා යදී කටයුතු කරන අතර තම තමන්ගේ ඒ හුදේකලා උත්තරීතල හුදේකලා විමුක්තිය සාදා ගැනීමට මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනා මාලාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ධර්ම දේශනාව වලියත් නිමාව සටහන් කරනවා සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා